ඉතින් ලිඛිතව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න නම් එච්චරයි. නමුත් වෙන කාට හරි සභාවේ මත ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉල්ලා හිටිනවා. වයින්නාස ආනාපාන භාවනාව කිරීමේදී කරගෙන යන ඒ වැඩ පිළිවෙල වැරදි නිවැරදි කියලා දැනගැනීම සඳහා වාසියකින් ප්‍රශ්න කරන්නේ. ඉතින් අර ආනාපාන භාවනාව කරනකොට මම උදරයේ සිට දැනීමත් සිටීමේදී ශරීර ස්පන්දනය ගැන සාගලුවා ඒකේ තරක් ප්‍රමාණවත් නැති නිසා මම චීන දානලාල් විශ්වනාථේ සමගිය පොතක් මම කියුවා ඒකදී සාධිකලට වුණා එහෙම උදරයේ සිට උදරය ගැනත් ඉතිපිටේ නහයෙන් පිටේන නිසා පොල්වල ගැනත් ඉඳින් දැන පුදන්න අමාරු නම් මොනට තේරෙන්නේ නැත්නම් එක එක නමේ දක්වා ගණන් කර ඒ වගේ අවරෝහණ කරනකොට 45ක්ද 45ට මට 25ක් දෛනික වශයෙන් ගණන් කරන්න මම මේක පුරුදු කරන අපම මට තේරුණා අසීතෝර සිත පොඩ්ඩක් මට නිඳලා තියෙනවා කියන්නේ. සවනන්සේ මම ආනාපාන සති භාවනාව කිරීමේදී උදරය ගැනත් පිටීමේදී ණයෙන් පිටීමේදී තොල් යනත් අවධානය යොමු මිසද්ද වැඩි වෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැති නිසා මේ චීන ජාතික දානලා දිසමාසි නමක් දේ පොතක පාදේ කරලා තුනා එන්නේ තමන්ට තේරුම් නැත්නම් පාස්කම තියෙන එකේ සිට නමයට ඒ වගේම අඩු වැඩි කරලා 45 කරගන්න ඒ වගේ තුනක් ගණන් කරන් 135කට එන්න එතන දුනෝදාව 100 200 ගන්න කියලා. ඉතින් මම දිනපොත දෙවිදේ භාවනා කිරීමේදී අර මුලින් අර උෂ්ම ගැනීම උදරේ ගැනත් නාය පිටීමේ තොල ගැනත් වුණොත් දැනුවට වඩා 1 සිට 9 දක්වා ඒක ආරෝහණ ක්‍රමයට ගණන් කරලා 135ක් ගැනීමේදී මට ටිකක් තේරුණා යම් කිසි අර මුරන්ඩ සිට එක්තරා චිත්තක් හරි පාලනය වෙන දෙයක්. මේකයි ප්‍රශ්නේ. මේ ආරාමේ දැන් මේක මම දැක්කා. ඒවාදී බුදුදහම තුල භාවනාව යදින්න වෙනත් මේක නැහැ කියලා. මොකද අර පොතේ අර චීන ජාතික දානලා විසින් වාසනවන්ත මහායාන ප්‍රශ්නයේ මට ඒක ගැටලුවක් ආවා. මේක නම් වැරද්දද කරන්නේ? වැරද්දක් කරනවා නම් මම මෙතෙන්ද මේ ප්‍රශ්න මතුවන වාසික එකේ ගණන් කිරීම ගැන. මේ හොඳයි දැනගෙන වාසිය පැහැදිලි කරලා හොඳ නරකද කියන කොට දැනගන්න මම කරන ක්‍රමය දැන් මේ චීන ක්‍රමය අනුව දැන් මේක මට ප්‍රතිඵලයක් තියෙනවා. නැතුව නෑ නිසා නෙවෙයි කියන්නේ. අර ක්‍රමයේදී මට එන්නම නැහැ. කොත්තන උදේට වදින්නේ නැහැ, ආය වදින්නේ. ඉතින් මම පාලපාන පාලවන සතියේ ගැන දුක් වේමක් ඇති වෙනවා. ඒ මට නැත්තේ කියන එක. ඉතින් දැන් අර ක්‍රමයේ මට එක්තරා දෙයක් තියෙනවා. දැන් මේ හිත ටිකක් එක්තරා විදිහට චුට්ටක් කොට කීකරු වෙලා තියෙනවා. ඒක වැරදි. හොඳයි. එතකොට අපිට දැන් ආනාපාන සති භාවනාවට කරන වෙලාවේදී ආනාපාන සතියේ මතුවෙනකන් Taman ඉඳලා බලනවද නැත්නම් ඉඳගත්ත ගමන් ආනාපාන හොයන්න වෙහෙස වෙනවද කියලා මම ප්‍රශ්නයක් අහුවොත් කොහොමද කරන්නේ? ගමන් වාඩි වෙලා ආනාපානේ මතුවෙනකන් ඉන්නවද? එහෙම නැත්නම් ඉඳගත්ත ගමන් ආනාපානේ පිටිපස්ස අඹාගෙන යනවද? ආනාපානේ අල්ලගන්න හදන එකද කරන්නේ? මම ගැනීම ගැන මට අර දැන් අපේ යාරස්ථානවලදී ඒකට ගුරු උපදේශකවරු විශ්වාස කරගෙන විශ්වාස ඉදිරියට ගෙනියනවා. මම හිතුවා කියනවා මම අමුපොත භාවනා කිරීමේදී නෑ මගේ ප්‍රශ්නේ මට ওই මොකක්වත් අදා නැහැ. Taman වාඩි වෙලා ඉඳගෙන නිරියව පහසුවෙන් ඉන්නකොට ස්වභාවයෙන් ආනාපානෙ වැටෙනකන් ඉන්නවද? එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම හෝ ආනාපානෙ හොයාගෙන යනවද? සිටීමෙන් කිරීමක් අඩු වෙන්නේ. හිතිනම් කරන්නේ මොනවාකට කරන්නේ අපි ওই ඊයේ උපදේශ පන්ති කිව්වේ මේ වගේ තැනකට ආව හොඳට පట్టලෝ Tamanගේ පట్టල කරලා හරිබරි ගහිලා වාඩි වුණා. වාඩි වෙලා විවේකයට හිතාගෙන ඉන්න එකයි කරන්නේ. මම මෙතන නිදහසේ ඉන්නවා. මම දැන් මෙතන නිදහසේ ඉන්නවා. ඉන්නකොට වෙන දේ බලනවා මිසක් උදරේ පිම්බි මැකිලෙන් බලන්න යන්නත් එපා. ආනාපානේ බලන්න යන්නත් එපා. අන්නතන ඒ අරමුණ Tamanට ආවේනික, නයිසાર્ගික, කර්මානුරූප වෙන අරමුණ එයි. පිම්බි මැකිලෙන් බලන්න ඕ ආනාපානේ බලන්න කිව්වොත් ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඒ බලන දේ නෑ නැති දෙයක් පේනවා. ඉතින් මොකක්වත් එලවන්න යන්න එපා. මොකක්වත් හිතට දාන්න යන්නත් එපා. මොනවත් නැත්නම් හුඟක්ම හොඳයි කියලා හිතාගන්න. මෙහෙම වාඩි වෙලා ඉන්නකොට මොනම අරමුණක්වත් එන්නේ නැන්නම් කෙලින්ම රහත් වෙලා. කෙලස් නැහැ. ඒකට බයට කියන එක තමයි කෙලස් කියන්නේ. ඒ බයට තමයි අපි අන්ධකාරයේ ගිහිල්ලා මොනම නැති අත ගන්න. බුදුජානක වහන්සේ ක්‍රමයේ හැටියට කිය මේ එහෙමනම් අපේ බුදුජානක ක්‍රමය කියලා අපිට කියන්න බෑ. ක්‍රමයේ තියෙන්නේ මේ හොඳට පහසුකම් දීලා මෙහෙම ඉන්නකොට කිසිම වැඩක් පලක් නැහැ, චේතනාවක් නැහැ, මෙහෙවීමක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, ඉල්ලීමක් නැහැ, ප්‍රතිඵල අපේක්ෂාවක්. හොඳට පට්ටලෝ වාඩි වෙනවා. සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙනවා. වාඩිලා මම දැන් මෙතන ඉන්න බව දන්නවා. 100%ක්ම මම මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ, නිදිමත නැහැ. කියන එකට අවදි වුණා නම් ආනාපානය අවශ්‍ය කරන්නේ නැහැ. පිම්බීම හැකිනම අවශ්‍ය කරන්නේ නැහැ. ගණන් කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට මතු වෙන්නේ මොකද්ද ස්වභාවයෙන්? ඒක තමයි අපිට අරමුණු වෙන්නේ. එන්නේ මෙතන හරියටම කරත්තේ ගොනා පිටිපස්සේ කරත්තේ තියාගෙන නැතුව කරත්තේ ඉස්සර කරලා ගොනා පස්සට දැම්මොත් එහෙනම් ප්‍රශ්න කොච්චර හරි දුරට කියන්න පුළුවන් උපාද මහත්තයා මේ මේ කොච්චර කල් භාවනා කරත් ඔය සැකේ දිගටම ඇරයි යනවා. එසා කිසිම සැකයක් නැතුව නිසකව බුදුවට පටල වාඩි වෙනවා. එතන බලන හොඳම සැප ඉරියව්වට යනවා. අඩු ගන්න දවසේ එක සැරයක්. ඒකල්ලි වෙරෙලා ඒකේ විවේක වෙනවද බලන්න. මම දැන් මෙතන නිශ්ශබ්දව විස්්‍රාම වෙලා විවේක වෙලා හුදකලා වෙන්න පුළුවන්. මොනම මොනම දෙයකවත් හැරමිටියක් අවශ්‍ය කරන්නේ එහෙම ඉන්න තරමක්. දුවර මතක තියාගන්න මම දැන් මෙතන ඉන්න ආතාවක කිසිම කෙලෙසයක් නැහැ. මොනව දැම්මත් ඒකට ඇහැට කුණ ඇහැට කුණක් වටනා වගේ කැවෙනවා. ඒ නිසා මතුවෙන දෙයට මතුවෙන්න අරින එක තමයි කෙරෙන තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් එන්න ප්‍රශ්නයක් එන්න ඉඩක් නැහැ. එන්නේ Tamanට මේ Taman ගෙනාව උපනිෂේ සම්පත්‍ය අනුව එන්න තියෙන අරමුණ එයි. දැන් වෙලා තියෙන අර පිම්බි මැකිලින් බලන්න උනන්දු වෙලා තියෙනවා මට පේන විදිහට. ආනපානේ බලන්න හදලා තියෙනවා. එතකොට එකක් පේනවා. පේන ප්‍රමාණය ඇති මදි කියනවා. ඒක නිසා ඒ වෙනුවට තව එකක් කරනවා. එතකොට ප්‍රශ්නයක් එනවා මම මේ හිතලා කරනවද, කෙරෙනවද, අරමුණක් දාලාද, එහෙම නැත්නම් මේ ස්වභාවය අරමුණද කියලා. හොඳම දේ තමයි පටල වාඩි වෙලා මාත් එක්ක මට යාළු වෙන්න පුළුවන් නම් භාවනාව පටන් ගත්තා. ඒක වෙලා නැහැ. ඉඳගෙන ඉන්න එකේ ඉරියව්වේ සැප නැහැ. ඒ නිසා හොඳට ශරීරයට මෛත්‍රී කරන්න, හොඳට ශරීරයත් එක්ක ආද වෙන්න, ආද වෙලා සක්මන් කරලා ඇවිල්ලා අට්ටලව සමබරව මට දැන් මෙතන මම දැන් මෙතන ඉන්නවා කියලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙනම් පටන් ගන්න තියෙනවා. දැන්ම වෙලා තියෙන අරමුණු හිතාගෙන ආපු අරමුණ හෝ ඉතින් දාපු අරමුණ නිසා අර පෑදීදී බොරදියක් අනාකූල ප්‍රවාහය ආකූල කර ගැනීමක් කියලා තියෙනවා වගේ තමයි මට පේන්නේ. අනස නිවසේදී ගෙදර ලාම්පු කියලා රැට බුදුන් ඇඳලා ඒ භාවනා කරනවා භාවනා කරනවා කියලා පටන් ගන්න පිවිසෙන හැටි ගැන මං අහන්නේ. ඉඳගෙන Tamande ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එච්චරයි. එතකොට එන්න තියෙන දේ එයි. ආ ඒක ආනපාන වෙන්න පුළුවන්, පිම්බීම හැකිලා වෙන්න පුළුවන්, ගණන වෙන්න පුළුවන්. මොනම දේ කරන්න ගියත් ඒ හැම දෙයකින්ම අර තියෙන කෙලස් පන්තිරම තමයි මම යටම තමයි ධෛර්යය සැපෙන්නේ. මොනවාවත්ම නොකරින්න පුළුවන් නම් හොඳ පටන් ගන්නක් තියෙනවා. හැබැයි ඒක ලේසි නෑ. අපේ හිත ඒ තරම්ම ෂටයි. අපේ හිත ඒ වගේම මායාවී. අපේ හිත ඒ වගේම ප්‍රයෝගකාරී. ඔය නිකන් ඉන්නකේ මොනවාරි කරපු කියන. මොනවා කරත් 60 ගුණක් කියලා හිතාගන්න. එතකොට එහෙම එක එක දවසක් ඒ විදිහට කෙරුවට පස්සේ මහත්තයා ওই ප්‍රශ්නේ අලුත් විදිහට නගාවි. ඔය ඔය ඔය එන ඔය මේ ප්‍රශ්නේ නගන ස්වරූපයෙන් මේ පේනවා ගොනාට ඉස්සලා කරත්තේ දාලා තියෙනවා. ඒක ලේසි නෑ. ඕක ඔය ආපහු අරවලා මේ කොළපාගෙන කොටත් ඔය වැඩේ වෙනවා. කරක් හතර දිනක් විතර දාලා කොළපාගෙනකොට මුදුන එක තැනමනේ කරකෙන්නේ. කලාතේ කාට ගහනකොට මුදුනයි අනිත් පැත්ත අනිත් පැත්ත ගන්න. ඉතින් ගහන්න ගහන්න ගහන්න එම්බරන ඊට පස්සේ එක මිනිහෙක් ඇවිල්ලා මහා මුදුනාගේ වලිගෙන් අල්ලලා මෙහාට අදින ගමන් කලාතේට ගහනකොට ආයේ කොට වැටෙනා වගේ එකක් වෙනවා. ඔය සන්තෝෂය සාමාන්‍යයෙන් තමයි විචිකිච්ඡාවෙන් මේ ප්‍රශ්නෙත් ඇවි මොකද මේ මම කරගෙන එන්නට කියන්නේ මට දැන් මේක හරිද වැරදිද කියලා ගන්නද. ඒකට දුරුකමක් වුණා මේ ගණන් කිරීම ඒ තරම් ආලෝචිත නොවේනයි කියන එක මොනවා හරි කරන එක කරන්න බහනදි මොනම දෙයක් කරන්නේ. බහනදි කෙරෙන දිහා බලනවා. විපස්සනා කියලා කියන්නේ බැලීමක් හැබැයි ඒ බැල්ම හිස් බැල්මක් වෙන්නේ. මොනවා හරි කරනවායි බලනවායි කියපු ගමන් කරන දේ අනුමත කරන බැල්මක් තමයි එන්නේ. ඒකනේ මේ කරන් තියෙන වෙන දේ දිහා, සිද්ධ වෙන දේ දිහා අනුංගේ දෙයක් වාගේ. බලන්න නිසා අපි යමක් කරන දෙයක් මොනම දෙයක්වත් දාන්න යටද. මතුවෙන දේ දිහා බලන්න පුළුවන් නම් ඒක ඒක මම හිතනවා ලොකු සෙල්ලක්කාර මනසකින් කරන්න වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා සල්මන් සමාවෙන්න කිව්වට දැන් අපි රූපායනය වන්නකොට භාවනා ගැන විස්තර කරනවා. එතකොට දැන් බුද්ධ ධර්ම පත්‍රයේ තියෙන භාවනා ගැන විස්තර කරලා එයා කියන්නේ ගැට වශයෙන් මොකද්ද කියන්නේ මොකද බලපුවාම හරි ගැටළු සාතකයි බලනකොට මේ භාවනා දැන දීලා තියෙන උපදෙස් දීයන්ට ඉතින් අපි ඒ පැත්ත ගිහින් තමයි හැමදාම කරන්නේ ඒකට අපි ධර්ම ගැන නොකර ඉන්නවට වැඩිය හොඳයි කිසිම භාවනා නොකර ඉන්නවට වැඩිය ওই අත්දැකීම හොඳයි ඊට පස්සේ අපි මේක සුද්ධ කරන සුද්ධ කරන යන්න ඕනේ මම ඉස්සල්ලාම මෙහා ආපු දවසේ මෛත්‍රික වීරකෝ මහත්තයාවා ડොක්ටර් ෆර්නෑන්ඩෝ ආවා මම කෙලින්ම ඇවිල්ලා ඔබ සංසත කතා කරා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඊට පස්සේ මම අයින් වුණාට පස්සේ ඒ වීරකෝම මාත්‍ය කියන අපිට එහෙදි පෙර දිනේදී පාළි උගන්නපු සර් හොඳට ත්‍රිපිටකය දන්නවා ඔය මෙහින් ඉස්සලා ඔය අපි ඇන්දාර කියන වතපිරිත් අපිට පාලියෙන් ඉගෙනුවා මම ගිහි කාලේ. ඉතින් මේ මහත්තයා ඇහුවා මේ ස්වාමින් වහන්සේ අපේ ලොකු සම්ඥාන්තේ මේ භාවනා පිළිබඳව නිතරගෙන් ජයගෙන හිටපු කෙනෙක්. කිසිම කෙනෙකුට සංග්‍රහ කරන්න ගියේ නෑ උන්ට කවුරුත් දන්නවා මේ සංසකාව තමයි තියෙනවනම් තියෙන්නේ කියලා. ඉතින් අපිලා වැව්ව සෝහන්ස මේ භාවනා ක්‍රම 40ක් විතර තියෙනවා කොහෙන්ද පටන් ගන්න කියලා. මේක හරි ප්‍රශ්නයක් අපිට කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මහත්තයෝ කොහෙන් පටන් අරගත්තත් වරදින්නේ නෑ කියලා. නිකන් ඉන්නවට වැඩිය කරන එක හොඳයි. එතකොට අහන එක්කනට කියදැයි මේක හරිද වැරදිදවත් කිය හැකිනේ. නොකර ඉන්නවට වැඩිය හොඳට විස්තරයක් කරලා කිව්වා මහත්මයා මේ ගොඩ ඉඳලා නැව් පෙරලන්න අමාරුයි කිව්වා. ඒකට වතුරට බහින්ද නැවක් පෙරලන්න වතුරට බැස්සත් අමාරුයි. ඉතින් අද ඉන්නේ ගොඩ ඉඳලා කරන කට්ටිය. තැපැල් මාරි ක්‍රමයට නිවන් දක්වන කට්ටිය ඉන්නේ. ඊට වැඩිය හොඳයි ඔය කරපු මෝඩකම හරි කමන්නේ අපිට සාකච්ඡා කරන්න දැන් තියෙනනේ මාතෘකාව. දැන් තියෙන්නේ ආයතන පිටිපස්සට ගිහිල්ලා මේ හදාගත්ත ක්‍රමයට සක්මනත් එකතු කරලා වාඩි වෙලා මගේ මේ වාඩි වෙලා ඉන්න කයත් එක්ක මට කිසිම අලුතෙන් යමක් නොදවා මේක දිහා බලන්න පුළුවන්. ඒකට යමක් මතුවෙනවනම් ඒ එන්නේ පණේ අපේ දෛවෝපගතව. ඒ එන්නේ ඒක අපේ ගෙනාවු කර්ම රෝග කර්මානුකූප ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොනවාක්වත් දාන්නත් එපා. මොනවාරි දැම්මනම් කලබල වෙන්නත් එපා. කනගාටු වෙන්නත් එපා. මොකද හිත නිකන් ඉඳලා පුරුදු නෑ. ඒකට දැනගන්න ඕනේ මෝ සැප ඉල්ලුවාට සැප දුන්නාට විඳින්නේ නෑ. විවේකදී ඉල්ලුවාට විවේකී දීපු ගමන් මොනවාරි අපි චෙස් ගේම් එක සෙල්ලම් කරමුද කියලා ආයි දාන් අතක් අදිමුද කියලා ආයි බීඩියක් බමුද කියලා ආවේ මොනවාරි එකක් ඒ ඔළුවලා ගන්න. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ආදි වැඩේනේ දැන් අර ලෙඩේ මේ ලෙඩේ විවේකී දුන්නට අපි කියන මේ සිංහල කියවන තියෙන තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න කැමති නෑ හිත. ඒ විවේක වෙන්නයි අපි මේ ආවේ. හරි දැන් විවේකේ දෙමර කණ්ඩක් දෙන්න බොණ්ඩක් දෙන්න නාවලා ගිහිල්ලා වාඩි කරලාගෙන හරි හොඳයි පැත්තලා හිටපන් කියලා ඉන්න බෑ. එයා ඊයේ ගැන කල්පනා කරනවා. මදිනා හෙට ගැන කල්පනා කරනවා. නැත්නම් අල්ල මේ ළඟ ඉන්න මනුස්සයා කැතයි කියනවා. ලස්සනයි කියනවා. මොනවා හරි දාගෙන අනා ගන්නවා. ඊට පස්සේ කියනවා අනාගාමි වෙන්නයි. ආයේ දැන් වෙලා තියෙන අනාගන්න එකයි. දැන් කොහොමද අනාගාමි වෙන්නේ? ඔය කියන්නේ සුම්මයිද කියලා. සුම්මයිද කියන්නේ නික හිටපන්. ඕන මිනිහෙකුට ඕන 10ට පාරි නටන්න පුළුවන් උඩරට නැටුම් පාතර නැටුම් වට්ටක්ක නැටුම් කටුසු නැටුම් ඔක්කොම නටතයි. නිකන් හිටපන් කියන්න බලන්න අන්න කෙලි පේනවා. එච්චරයි බුදුචානන්දගේ ක්‍රම මේදයි. පුළුවන් නම් නිකන් හිටපන්. අඟුලිමාණ්ඩ කිව්වේ මොකද? මම නතරුණා පුළුවන් නම් නතරය. අර උද්දන ගැහුවා ආවුද බිම තිබ්බාර 1000ක් මිනිමර මනුස්සයාට තොක්කක් කරනවා. ඔබට නටන්න පුළුවන්. පුළුවන් නම් නතරයක්. ඒක හිතට කියන්න ඕනේ නිකන් බයිල කතාව ඕනේ නෑ. ඔබට විවේකී ඉල්ලන්න විවේකී දුන්නා. ඉඳපන්. විශ්‍රාමයේ ඉල්ලුවා විශ්‍රාමයේ දුන්නා ඉඳපන්. උදේකලාභාව ඉල්ල උදේකලාභාව දුන්නා ඉඳපන්. ඉඳලා. අනේ මේ චපල ගතියට, මේ වැනෙන ගතියට, මේ දඟන ගතිය තමයි කෙලස් කියන්නේ. මොනම විද්‍යයකට හෝ කෙලින් ඉන්න බැරුව දඟලනවා පහන් දැල්ලක් පත්තු කරපුවා. ලෙල දෙන ගතියක් තියෙනවා. ඒ හරසුලන් නැත්තම් කෙලින් හිටිනවනේ. මේ හිතින්නේ දඟලන්නේ කෙලෙස් නිසා. හැබැයි ඒකට තරහ වෙන්න එපා. මගේ කියා ගන්නත් එපා. මේක තමයි හිතේ ඇති හිතේ තියෙන චපලකම. මේක දිහා බලලා මේකට තවත් ගින්න ඇවිදින්න ගින්නට පිදුරු දාන්න එපා. පිදුරු දෙමිල් නතර කරලා ඒත් දඟලන හැටි බලන්න. එතකොට බුදුරජාණන්සේ පැහැදිලිව කියනවා ඕක දැන් හිත උලම්බයි. පාසක මාත්‍රා ඉදිරිපත් කරපු ක්‍රමයට පාසක මාත්‍රා හිතනට ඒක මෝඩ ක්‍රමයක් නැත්නම් නොදැනුමක් කියලා නොදැනුමක් නෙවෙයි. කවුරුත් ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ සමහරුන්ට ප්‍රශ්නේ අහගන්න තේරෙන්නේ නැහැ. ගොඩාක් භවනා ජීවුන වෙනකන් සුද්ධ කරන්න වෙන ප්‍රශ්නය. අපි මොනවා හරි දෙයකින් නිකන් හිතට යන්න දෙන්නේ එක එක දේවල් දාන්න. මේක අනාතේ අනන්තේ යන්න දෙන්නේ.